ඒතරේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඊගාට තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒකට පෙරහුරුවක් තමයි මේ කරන්නේ. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට පෙරහුරුවක් අපි කරා කාංකා විතරණ විසුද්ධිය. ඒකට පෙරහුරුවක් වශයෙන් කරා අපි ditthi විසුද්ධිය. එතෙන් ඉඳලා තමයි ප්‍රඥාව ආරම්භ වුනේ. ආරම්භ වෙන්නේ. එතකම් ප්‍රඥාවක් නැහැ. සමාධිය ප්‍රඥාව නෙමෙයි. සීලයත් ප්‍රඥාව නෙමෙයි. ඒ දෙක ප්‍රඥාවට ප්‍රත්‍යයයි. ඒ නිසා තමයි මේ දෙක මුල මුලින් තියෙන්නේ. ditthi visuddhiye ඉඳලා තමයි ප්‍රඥාව පටන් ගන්න. ඉතින් ප්‍රඥාව තුළින් තමයි නිවන් දකින්නේ. ඒ නිසා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අපි එතනට යන්න පෙරහුරුවක් මේ කරන්නේ. හුරු කරන මනස. ඒ කොහොමද? මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන්. ඒ සඳහා මෙනෙහි කරන්න තියෙන කරුණු තුනයි. හැබැයි මේ කරුණු තුන අතිශය ගැඹීරයි. ඒකෙන් විශේෂ ගැඹීරත්වයක් තියෙන අනාත්ම ලක්ෂණය. දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි ඥාන නමයක් උපදවනවා. ඒ තමයි උදේවැය ඥාන, බංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුචිත කම්මචිත ඥාන, ඒ ආදි වශයෙන් තියෙනවා. මුචිත කම්මචිත ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සංස්කාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන. දැන් මේ ඥාන මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි බලන්න ඕනේ මේ ධර්මතා තුන මෙනෙහි කරනකොට ඒ ඥාන උපදිනවද කියලා. ඒකක් එක කාරණයක්. අනිත් එක මේ ධර්මතා තුන මෙනෙහි කරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් ඕනේ. ඒක තව කාරණයක්. ඒ තමයි විශේෂ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඥාන ටික උපදන්නත් ඕනේ. මාර්ගඵල ලබන්නත් ඕනේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත්. ඒ සෑම අවසානයේ අරිහත්ත්වයට යනකම්ම මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එහෙනම් අනිත්‍ය ලක්ෂණය විභාග කරනකොට අපට උපදින්න ඕනේ පළවෙනි ඥාණය තමයි උදේවේ ඥාණය. උදේවේ දුක්ඛ ලක්ෂණය විභාග කරනකොට අපට උපදින්න ඕනේ ආධිනවානු දර්ශන ඥාණය. අනාත්ම ලක්ෂණය විභාග කරනකොට අපට චතුරාර්ය සත්‍යත් අවබෝධ වෙන්න ඕනේ ඒකම සෝවාන් මාර්ගයට බහින්නත් ඕනේ. ඒ පිළිබඳව තමයි දේශනා කරන්නේ. සෝවාන් මාර්ගය සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ගැටලුවක් නැහැ. එතකන් ගැටලුවක්. එතකන් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ සංසාරය පිළිබඳව බය. සෝවන් මාර්ග සෝවන් පල්ලයට බැස්සට පස්සේ බයක් නැහැ. සංසාරය පිළිබඳව බයක් නැහැ. බය වෙන්න අවශ්‍ය නැහැ. ප්‍රේතෙක් වෙන්නේ කවදා? ප්‍රේතියක් වෙන්නේ. තිරිසනෙක් වෙන්නේ නිරයටපත් වෙන්නේ. ඒ තමයි ඵලය. දිව්‍ය ලෝකය, මනුස්ස ලෝකය හතෙන් එකක ප්‍රතිසන්දි ගන්නවා උපරිම හතක්. අටවෙනි මරණය. එහෙනම් ඒ සඳහා තියෙන එකම මග එකම පිළිවෙත මේ විසුද්ධි මාර්ගයයි. එකෙන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතන ඉඳලා තියෙන්නේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එහෙනම් අනිත්‍ය ලක්ෂණය විභාග කරනකොට අපිට උදේවැය ඥානෙ ඇවිල්ලාද තියෙන්නේ. උදේ කියන්නේ හට ගන්න. වැය කියන්නේ නැති වෙනවා. ඒ උදේවේ තියෙන පුච්චලෙක නෙමෙයි. පුච්චලෙක් නෑ, සත්‍යෙක් නෑ, ජීවයක් නැහැ. නාම රූප දෙකක හටගැන්මට කිව්ව උදේ කියලා නැති වෙනවට කිව්ව බෑයි කියලා. දැන් මේ ගැඹුරින් කියන්නේ අපි මේට සරල කරුණෝ මේට හලින් දැන් ධර්මදේශනා සිය ගණනක් තුලින් පැහැදිලි කරලා දුන්නා. ඊටාත්ම සරලව. දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගැඹුරට යන්නේ අපි කතා කරන්නේ නැහැ මේ දැන් මේ තැන ඉඳලා අපි පුච්චලයක් ගැන කතා කරන්නේ නැහැ. ඒ කතා කරන්නේ නැත්තේ පුච්චලයක් නැති නිසා. කෙනෙක් නැති නිසා. එහෙනම් තියෙන දේ ගැන කතා කරන්නේ තියෙන්නේ නාම රූප දෙකක්. ඒතර නාම කියන්නේ සිත හා සිතුවිලි වලට අනිත් සියලුම විශ්වයේ තියනවාද යම් ධර්මතාවයක් සිත හා සිතුවිලි අරුණාම ඒ සියලුම ධර්මතාවයන් ශක්තියන් හතරක ක්‍රියාවක්. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට පරිවාර හතරක් තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා කියන. එච්චරයි තියෙන්නේ. සුද්දාෂ්ට කලාපයක්. එච්චරයි. එහෙනම් ඒ සඳහා තමයි අපි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. දැන් අපි ඒක ගත්තොත්. ඒතර අනිත්‍ය දුක්ඛ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට අපි කිව්වා දැන් උදයව්‍යහ ඥානය බලවත් වෙන්න ඕනේ. එයි. උදයව්‍යහ ඥානය බලවත් වෙනකොට අනිත්‍ය දර්ශනය ලැබිලා ඉවරයි. දැන් අපි ගන්නවා අපි නිතර කතා කරන ඇස. ඒතර ඇස නෙමෙයි තියෙන්නේ. ක්‍රියාවක් තියෙන්නේ. ඒ ක්‍රියාව අර ධර්මතාවට ඒ ක්‍රියාවක් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ. ඒකේ ආයශ චිතක්ෂණ 17යි. ඒතර චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. දැන් ඇති වෙනවා දකින්නවා නම් උදය ඥානය. ඒ ශනේ වැය දකින්නවා නම් ඒ උදේ වැය ඥානය. වැය දකින්න ඕනේ උදේ දකින්න ඕනේ. ඒතර ඒ ශනයක් තුල චිතක්ෂණ 17ක් තුල ඇතිව ඇතිවන ශණයෙන් නැති වෙනවා. ඒක තාම මනසේ සටහන් වෙලා නැහැ. මනසට සාතික වෙලා නැහැ. ඇයි ඒ? පරීක්ෂණයක විභාග කෙරුවේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය වශයෙන් විභාග කරන්න. දැන් සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියන එක ඔයත් හොඳට දන්නවා. හොඳට දන්නේ අනිත්‍යයි කියන එක. නමුත් මේ නාම රූප දෙකේ අනිත්‍ය විභාග කළේ නැහැනේ. ඒක පරීක්ෂා කළේ නැහැ. එහෙනම් ඒකයි පරීක්ෂා කරන්න ඕනේ. ඒතර අර ඇස නැමැති සතර මහා ධාතුන් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. ඒතර අපි ඇසක් දකිනවා ඒක වැරදි. එහෙනම් දකින්න ඕනේ නිවැරදි එක ඒ තමයි ක්‍රියාව. ක්‍රියාව ඇසේ නෙමෙයි සතර මහා ධාතුන්ගේ. ඒතර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ ස්වභාවය තමයි ඇතිවන ශනේ නැති වෙනවා. දැන් එහෙම ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ. එහෙම ස්වභාවයක් තියෙනවා. ඇති වෙනසනේ නැති වෙනවා. ඒක අපි මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා ගොඩක්. ඒ නැතිව නැති වෙනවා වෙනුවට ධර්මතා හතරක් උපකාර කරනවා කියන එක. ප්‍රත්‍ය වෙනවා කියන කාරණය. කම්මචිත්ත ඍතු ආහාර. කර්මයෙන් නිරන්තරයෙන්ම රූප කලාප නිපදවනවා. ඔය අසටයිත සතර මහා ධාතුන්ගේ කර්මෙන් නිරන්තරයෙන් නිපදවන. ඒ නිපදවන ස්වභාවය අනුව තමයි එහි කාලණය කාලය තීරණය වෙන්නේ. තේරෙනවද? සමහර කෙනෙකුට ඒ කර්මයෙන් නිරන්තරයෙන් කර්මයෙන් නිපදවන රූපකලාප තව වසරකට ඕනක් තියෙනවා. සෙනෙහ සෙනෙහ සෙනෙහ පාස්සා උපදවන. ඒතකොට එයාට වයස කොච්චර වුණත් ප්‍රශ්නයක් නැහැ. තව මාස 6ක් අවුරුද්දක් විතර යනකොට ක්‍රමක්‍රමයෙන් ඇස්පෙනීම අඩු වෙනවා. එහෙම නැද්ද කියලා. තියෙනවා. කර්මයෙන් නිපදවන නිරන්තරයෙන්. සිතේ ප්‍රවෘත්ති පවතිනකන් නිපදවන. සිතේ ප්‍රවෘත්ති පවතිනකන් එස නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙනවා. සිතේ ප්‍රවෘත්ති දැන් නවතින්නේ. එස නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට මොකද වෙන්නේ? නවතිනවා. ඒක පැහැදිලි, ඒක පිරිසිදු, ඒක දකින්න පුළුවන්. අනිත් එක තමයි සීත උෂ්ණ. ඒකේ සමබව. අධික සීතලයක ඇස නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව සිද්ධ කරවෙන්නේ නැහැ. අධික සීතල තියන්න බෑ. අධික උණුසුමක බෑ. පිච්චිලා යනවා සෙනෙ. ඒ දෙකේ සමබව. ඒතර සීත උෂ්ණ සමබව ගන්න ආහාරය. ආහාරය නිරන්තරයෙන් නිපදවන රූප කරා. ඒ නිසා තමයි දවසට කීප වරක් ආහාර අවශ්‍ය වෙන්නේ. නැත්තම් ජීවිතේටම එකපාරක් ආහාර ගත්තම ඇති. ඇයි නිරන්තරයෙන් ආහාර අවශ්‍ය වෙන්නේ? දවසට කීප විට. අවශ්‍ය වෙන්නේ නිරන්තරයෙන්ම ශරීරයේ රූප කලප නිපදවන ආහාරය. ඒතර කම්මචිත්ත ඍතු ආහාර නිරන්තරයෙන් උපදවන. ඒතර උපදනවා එහෙනම් ඒ අනු උදය. ඒතර ඒ උදය ප්‍රත්‍යයට අනුරූපයි. ඒ කියන්නේ උපකාරයට අනුරූපයි. ඒ කියන්නේ කර්මය අනුව සිතේ ප්‍රවෘත්ති අනුව සීත උෂ්ණ අනුව හා ආහාරය අනුව දැන් පැහැදිලි දෙයක් ඒ ධර්මතා හතර අනුව තමයි එකයි ප්‍රත්‍යයට අනුව පැවතුම තියෙනවා කියලා කියන්නේ දැන් ප්‍රත්‍ය නැතුනොත් ඔය හතරම නැති වුණා පවත්න්න බෑ ආ ඒක තමයි Nirodhari සත්‍ය තේරුණා සමුදය පෙන්වුවේ දැන් මෙච්චර වෙනවා දැන් මේ චතුරාර්ය සත්‍යයත් එක්ක යන්නේ. පෙන්වේ සමුදය. එතන කම්ම, චිත්ත, ඍතු, ආහාර වර්තමානයේ මේ සෑම මොහොතක් මොහොතක් පාසාම සම්බන්ධ කරලා දෙනවා. මේකේ ක්‍රියාවට ඉදිරියට යන ක්‍රියාව ඉදිරියට යන. ඒක සමුදයයි. ඒ තමයි හේතුව. ඒ කාර්ය සත්‍යය. සමුදාය සත්‍යය. එතකොට දැන් ඔය අස නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම? ප්‍රත්‍ය කිව්වේ දැන් උපකාරය. උපකාරයට අනුවනේ පැවැත්ම. ඉතින් උපකාරයට අනුව පවතිනවා නම් මගේ කියන්න පුළුවන්. බෑ. මගේ නෙමෙයි. මට අයිති කියන්න පුළුවන්. බෑ. එහෙනම් මගේ ආත්මය කියන්න පුළුවන්. ඒත් බෑ. එහෙනම් ආත්ම දිට්ඨියක් ගැලවෙනවා එතනින්. ආත්ම දිට්ඨිය ගැලවෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය ගැලවෙනවා. තේරෙනවද කියන්නේ? සක්කාය දිට්ඨියට තමයි ආත්ම දිට්ඨිය කියන්නේ. දැන් ඒතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම? දැන් මේක ධර්මතාවයක් වෙන්නේ. ගැඹුරුයි ටිකක්. උපකාරයට අනුව පැවැත්ම වෙන්නන්නේ. උපකාරයට අනුව ඒ කියන්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය උපකාරය. ඒ තමයි උපකාරය. ඒතකොට වර්තමානයේ ක්‍රියාවක් පවතිනවා ඇස නෙමෙයි අටේ ක්‍රියාවක්. ධර්මතා අටේ ක්‍රියාවක්. ඒකට තමයි ඇස කියලා නම දාලා තියෙන්නේ. එතකොට දැන් සමුදය පෙන්නන එතන. ඒක ආරි සත්‍යයක්. දැන් කර්ම ශක්තිය අවසන් වුණොත් අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අවසන් වෙනවා. ඒකට වයසක් නැහැ. හොරු 10 වෙන්න පුළුවන් දැස් අන්දයි. අදිසි අනතුරක් හරි මාක් හරි වෙලා දැස් අන්ද වෙනවා. ඒතර කර්මය නිපදවන රූපකලාප ඉවරයි පාලනය කරන්න බෑ. තේරෙනවද කියන එක. එහෙනම් ප්‍රත්‍යයට අනුව නෙමේද පැවැත්ම තියෙන්නේ. ඒතර සිතේ ප්‍රවෘත්තිය පවතිනකන් නෙමේද මේ ක්‍රියාව තියෙන්නේ. මේ දැන් මොහොතෙන් මේ සිත මේක එහෙම් පිටින් බිමට වැටෙන ඩොංගල්. ඊට පස්සේ මේ ඉන්ද්‍රියන්ගේ එකම ක්‍රියාකාරී ක්‍රියාකාරීත්වයක්වත් පිළිගන්නව නේද? ඊට පස්සේ වැඩක් නැහැ මේක. ඊට පස්සේ ආධානාගාරයට හරි එහෙම නැත්තම් වල දාන්න හරි ගිහින් දානවා. එහෙනම් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්. ඒක සිතේ ප්‍රවෘත්තිකාරී. සීත උෂ්ණ සමබව. ඒතර ඒක ප්‍රත්‍ය නැද්ද? උපකාරයි. ආහාරය ආහාරය ඕන වෙන්නේ ඇයි? ආ මේ ක්‍රියාව ගෙනියන්න. එහෙනම් ප්‍රත්‍ය අනුව පැවතුම තියෙන්නේ. ආත්ම කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. දැන් මේ ධර්මතාවයේ ක්‍රියාව තමාගේ වශයෙන්ද පවත්වන්න පුළුවන්? ද ප්‍රත්‍ය අනුවද පැවැත්ම තියෙන්නේ. ප්‍රත්‍යානෝ පැවැත්ම තියෙනවා නම් ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක්. හරිද? දැන් කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර අයින් කළොත් ක්‍රියාවට මොකද වෙන්නේ? නවතිනවා. ඒ තමයි Nirodha. ඒ කාර්ය සත්‍යයක්. දැන් තව තේරුම් ගන්න පුළුවන් ආකාරයකින් කියන්නම්කෝ. දැන් කෘෂි කර්මාන්තය තියෙනවානේ. දැන් වී වපුරන්න ඕනනේ. හාල් ටික ගෙට ගන්න. වී ටික ගෙට ගන්න. නැත්තම් බෑ. සරු අස්සන්නක් ලබන්න නම් හොඳ සරු කෙතක් ඕනේ නැද්ද? සරු කෙතක් ඕනේ. සරු කෙතක් විතරක් තිබ්බට බෑ. ඒකේ ඒ සරුකෙතේ වපුරන බීජ හොඳ සරු බීජ වෙන්න ඕනේ. ඒවා අවුවෙන් වැස් අවුවෙන් වැස්සෙන් එහෙම සුළඟෙන් එහෙම හානි වෙලා බොල් වෙලා තියෙන බෑ. ඒ වගේම හොඳට වාතය ලැබෙන්න ඕනේ. හොඳට ජලය ගලාගෙන එන්න ඕනේ. ඒ කෙතේ පස හොඳ සාරවත් වෙන්න ඕනේ. එතකොට පස සාරවත් වෙන්න ඕනේ. ජලය හොඳට ගලාගෙන එන්න ඕනේ. හිරු එළිය වාතය අවශ්‍ය වෙනවා. එතකොට ඒ තිබුණත් මේ එහි කටයුතු කරන ගොවි මහත්තයා දක්ෂෙක් වෙන්න ඕනේ. එයා දක්ෂ වෙන්න ඕනේ. ඒ වෙලාවට වල්පැල ටික ගලවලා වෙලාවට ඒ වල්නාශක කියලා ඒකට අවශ්‍ය කරන පොහොර හරියම් දෙයක් තියෙනවා නම් ඒකේ ආකාරයෙන් දාලා නියරවල් ඒ ගන්නට හදලා ලියදි හදලා වතුර බහින්න සකස් කරන. ඒකට දක්ෂයෙක් වෙන්න ඕනේ. ඒ සියලු දේ ඒවට කියන්නේ ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරණේවා. සරුවැස්සන්නක් ලබන්න. හොඳයි. ඒ සියලු දේ උපකාර නොනනම් සරුවැස්සන්නක් ලබන්න පුළුවන්ද? බෑ. බෑනේ ලබන්න. එහෙනම් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවතුම? උපකාරයට අනුව නෙමෙයිද පැවැත්ම? ඒකම තමයි මේකේ තියෙන්නේ. ඒ ධර්මතාවයන් ටික හරියට උපකාර වුණේ නැත්නම් අස්සන්න ගැට ගන්න බෑ. ඒක සහතිකයි. එහෙනම් ඒ වගේම තමයි මේකත් තියෙන්නේ. ප්‍රත්‍යයට අනුව පැවතුම තියෙනවා. හොඳයි උපකාරය නැති වුණොත් මේක තව දුරටත් සනාත වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයෙන්. ඒතර පටිච්ච සමුප්පාදයේ පෙන්නනවා ස්පර්ශයක් නැත්තම් විඳින්න බෑ. බෑනේ විඳින්න. හොඳයි ස්පර්ශය සහ මුලින් නැත්තම් විඳීම අවසන්. ඉතින් ඒ නිරෝධාරය සත්‍යනේ. ස්පර්ශය සමුදාය සත්‍ය. දැන් ස්පර්ශය සමුදය නෙමෙයිද හේතුවනේ සමුදය කියන්නේ. තේරෙනවද කියන එක. දැන් එහෙනම් දැන් ප්‍රත්‍ය අයින් කළොත් ඵලයේ වැටෙනවා. ඒ කියන්නේ උපකාරය අයින් කළොත් ඵලයේ වැටෙනවා. එහෙනම් තණ්හාව අයින් කළොත් දුක වැටෙනවා. දුක කියන කාර්ය සත්‍යයක්. සමුදය කියන්නේ තෘෂ්ණාව ආර්ය සත්‍යයක්. තෘෂ්ණාවගේ ශේෂයක්වත් ඉතිරි නැතිව අවසානයේ Nirodhayi. ඒ කියන්නේ ප්‍රත්‍ය නැහැ. ඒ කියන්නේ උපකාරය නැහැ. තේරෙනවද කියන්නේ? උපකාරය නැත්තම් අනුපාද Nirodhayak. ඒ කියන්නේ మతు හටගන්න තියෙන, మతు උපදින්න තියෙන දේක Nirodhayak. දැන් අර සරු අස්වැන්න මතු උපදින්න තිබ්බ දෙයන්නේ. තාම නැහැනේ ඒක. ඒතකොට දැන් වී ටික වපුරන්න ඕනේ. එතකොට සරු කෙත වෙන්න ඕනේ. පස සාරවත් වෙන්න ඕනේ. ජලය හොඳට ගලාගෙන එන්න ඕනේ. වාතය හරියට ලැබෙන්න ඕනේ. තොර ගොවියත් ඒ සඳහා හොඳ දක්ෂයෙක් වෙන්නත් ඕනේ. ඔව්. එතකොට මේ සියලු ප්‍රත්‍ය උනොත් නෙමෙයිද අර ඵලය ලබන්න පුළුවන්. හරි. එහෙනම් ඒ සියලු දේවල් අයින් කළොත් අර උපදින්න තියෙන දේක නිරෝධයක් නෙමෙයිද වෙන්නේ? නිරෝධය කියන්නේ අවසන්. හටගන්න තියෙන දේක අවසානයක් නෙමෙයිද වෙන්නේ? මේ දවස්වල ඒක වෙලා වෙලා තියෙන මේ දවස්වල. පැහැදිලිද කියන එක? ඒ තමයි නිරෝධාරි සත්‍ය. එහෙනම් ස්පර්ශය කියන ධර්මතාවය ආයි නැවත හැදුවේ නැත්තම් විඳින්න බෑ මේ ලෝකෙ කිසි කෙනෙකුට. ඒක ආර්ය සත්‍යයක්. ඒක නිරෝධාරි සත්‍යය. පැහැදිලිද කියන එක. එහෙනම් එතකොට දැන් අපි අස අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට අපට දැర్శණය වෙන්න ඕනේ ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන්නේ මොනවද? වේදනා, සංඥා, සංකාර, විඥාන හා රූප. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේ පහ අරගෙන බැලුවත් අපට දර්ශනය වෙන්න ඕනේ ඇතිව නැති වෙන බව. ඒ කොහොමද? දැන් ඇසයිති රූපයටනේ. ඒතොර කන කියන එකත් ඒ ස්වභාවයම තමයි. එහෙනම් සනයක් සනයක් සනයක් පාසා ඇතිව නැති වෙනවා. හැබැයි කන නෙමෙයි. අර ධර්මතා අටේ ක්‍රියාව. ඒතොර ඒක හරියටම සිතට අනුගත නම් දැන් මොන ඥානෙ දෙන්නේ? ඉපද බින්දෙනවා කියලා ඥානයක් එන්නේ නැද්ද? ඒක තමයි පළවෙනි ඥානය. උදේවැය ඥානය. ඒතොර උදේ කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා. තව පැත්තකින් බැලුවොත් ඔතන දුක්ඛාරය සත්‍ය ප්‍රකට වෙනවා, පෙන්නවා. ඒ කියන්නේ ශණයක් තුල හට ගන්නවා. දැන් ශණයක් තුල හට ගන්නවා කියන එක තවත් දුරට පෙන්නුවොත් කන තියෙනවා, ශබ්ද තියෙනවා. ශබ්දයක් කනේ ගැටෙනකොටම සිතක් හැදෙනවා. හැදෙනවද නැද්ද? හටගත්තා නම් දුකයි. ඇයි? දැන් නිවන කියන්නේ නොහට ගන්න තැන. නොපවතින තැන. නැවත සකස් නොවන තැන. පහළ නොවන තැනයි නිවන. යම් තැනක පහළ වුණොත් එතන සසර. එහෙනම් නාසයයි ගන්ධයයි නිසා සිතක් හැදුවා නම් ඒ තියෙන්නේ ජාති දුක්ඛයයි. ජාති කියන්නේ හටගත්තා. දැන් හටගත්තා නම් දුකයි. දැන් ස්කන්ධ පංචකය හටගත්ත හින්දා නෙමෙයිද මේ දුක තියෙන්නේ දැන් තේරිලා තියෙන්නේ. එහෙනම් ওই පහම හට ගන්න ওই විදිහට තමයි. නැද්ද? එතකොට නාස්යයි ගන්ධයයි නැත්තම් ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හදන්න බෑ. ඒක තමයි Nirodhari සත්‍ය. කවම කවදාවත් නාසයේ ගන්ධයයි නැත්තම් ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවද? ඉතින් ඒක Nirodhayනේ. ඒක තමයි ඊගාව භවයට නාසයයි නාසය නැත්තම් ගඳ හොය ලෝකෙ තීච්ඡාවේ. ඒක අදාළ නෑ අපිට. නාසය තිබ්බොත් නේ ගඳ දැනෙන්නේ. ඒතර මේ නාසය ක්‍රියාව නැත්තම් ඊගාව භවයට ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හදන්න පුළුවන්. ආයක තමයි නිරෝධාරි සත්‍ය. දැන් එතකොට නාස්‍ය සමුදාරි සත්‍යයි. තේරෙනවද කියන්නේ? දැන් චතුරාර්ය සත්‍ය. ඒතර නාසයන් නෙමෙයි තියෙන්නේ අර අටේ ක්‍රියාවක් තියෙන්නේ. ඒතර ඒ ක්‍රියාව තුළ තියෙන්නේ ඉපද බිඳිනවා. ඇතිව නැති වෙනවා. දැන් ඒතර එක ඥානයක් එතන ප්‍රකට වෙන්න ඕනේ. මොකක්ද ඒ ඥානය? උදේවේ ඥානය. කන කියන ධර්මතාවයේ තියෙන ස්වභාවයම තමයි. අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් ප්‍රත්‍ය වෙනවා, උදව් කරනවා, උපකාර කරනවා, ඒ අනුව පවතිනවා. හේතු අයින් කළොත් පැවැත්ම වැටෙනවා. ඒ තමයි නිරෝධාරි සත්‍ය. පැහැදිලිද? දැන් මේ චතුරාර්ය සත්‍ය. දැන් එතකොට දැන් අපි අනිත් දැන් සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා පිළිගන්නවා. ඔව් ඒක අනිවාර්යයෙන්මනේ. ඒක මේ ලෝකෙ කිසි කෙනෙකුට නැහැ කියන්න බෑ. ඒක තමයි ලෝකේ සනාතන ධර්මය සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. එතකොට දැන් වේදනාවේ අනිත්‍ය දකින්නවද? ඉපද බින්දෙනවද? ඒ කියන්නේ දැන් විඳීමේ සිතක් නැහැදෙන්නේ. සැප වේදනාවක් දැනෙනවා. දුක් වේදනාවක් දැනෙනවා, මදහත් වේදනාවක් දැනෙනවා. සෝමනස්ස වේදනාවක් දැනෙනවා මනසට, දෝමනස්ස වේදනාවක් දැනෙනවා මනසට. කයට දැනෙන්නේ කායික සැප වේදනාවක් හා කායික දුක් වේදනාවක්. මනසට දැනෙන්නේ සෝමනස්ස වේදනාවක් හා දෝමනස්ස වේදනාවක්. කයට උපේක්ෂා වේදනාවකුත් දැනෙනවා මනසටත් උපේක්ෂා වේදනාවක් දැනෙනවා. ඒ වේදනා පහ නේද තියෙන්නේ. ওই වේදනා පහ ඇතිවනසනේ නැති වෙනවද නැද්ද? ඇතිවනසනේ නැති වෙනවා. ඒ චිතක්ෂණයයි ආයස. එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. දැන් සංඥාව සංඥාව කියන්නේ හඳුනා ගන්න. දැන් අපි රූපය අධ්‍යය බලන රූපය හඳුනන. ඒකම වෙනවා ශබ්දයක්. ඒතොර ශනේ වෙනස් වෙනවනේ. ඒතොර ඇතිවන ශනේ නැති වෙනවද? එහෙනම් අනිත්‍යයිද? අනිත්‍යයි. සංස්කාර කියන්නේ කුසල් සිත් හා කුසල් සිත්. කුසල සංස්කාර කුසල සංස්කාර. ඇතිවන ශනේ නැති වෙනවද? ඇතිවන ශනේ නැති වෙනවා. මොකද සිත කායශක චිතක්ෂණේ. ඒ වේදනා සංඥා සංකාර පිළිබඳව රූප වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයන් පිළිබඳව දැනගන්නේ විඥාණයෙන්. විඥාණයෙන් කරන්නේ දැනගන්න එක. ඒ දැනගන්න විඥානයත් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවද? ආ එහෙනම් අනිත්‍යයි. අනිත්‍යයි ඇතිව නැති වෙනවා. එතකොට ඇතිව නැති වෙනවා කියන්නේ උදය වැය නෙමෙයිද? ඇති වෙනවට කිව්වා උදය කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. හරිද? දැන් එතකොට මේ ඥානය දැන් බලවත්ද? ප්‍රකටයිද? ඒ ඥානය බලවත් කරගන්න නම් ඒ ඥානය ප්‍රකට කරගන්න නම් විභා අනිත්‍ය වශයෙන් විභාග කරන්නම ඕනද නැද්ද? ඒක එහෙනම් කවදද කරන්නේ? ඊගව භවයේදීද? දැන් කරන්න පුළුවන් එක. වර්තමානයේ කරන්න පුළුවන්. බැරිද? එතකොට මේ අනිත්‍ය දර්ශනය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න උද්‍යාඥානෙ බලවත් වෙනවා. ඥානයක් උපදින්නේ. ඒක නිවැරදි ඥානයක්. ඇතිව නැතිවන බව. දැන් දුක්ඛ ලක්ෂණය විභාග කරනවා අපි. දුකයි කියනනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනනේ. සබ්බේ සංඛාර දුක්ඛ. සබ්බේ සංඛාර අනිච්ච. ඒතර සබ්බේ සංඛාර දුක්ඛ කියන. ඒතර දැන් දුකයි කියන එක අපි විභාග කරලා බලනවා. දැන් දුක්ඛ ලක්ෂණය විභාග කරන්නත් අපි ගන්නවා ශරීරෙම ගමු. දැන් ශරීරේ හටගැන්මක් නැද්ද? සනයක් සනයක් සනයක් සනයක් පාසා හටගන්නමක් නැද්ද? අර කම්මචිත්ත ඍතු ආහාර කියන සනයක් සනයක් පාසා හටගන්න. ඒ ಜಾති දුක්ඛය. මේ ශරීරේ ජරාවටපත් උන්නේ නැද්ද? ඒක දර්ශනේ පේන්නම තියෙනවා නේ. කෙස් ටික ඉදිලාම රැලි වැටිලා ස්පෙනීම අඩු කරලා කන් එහෙම අඩු කරලා කොන්ද කුදු කරලා කකුල් දෙක නවන්න බෑ. අඩි 10ක් විතර පයින් යන්න බෑ. දැන් පෙන්නලා නැද්ද මේ? දැන් මේ කයේ මොනතරම් ලෙඩ රෝග හැදුනද? ආ හැදුන්නේ නැද්ද? දැන් අපි විභාග කරනවා පරීක්ෂා කරනවා. ඒතොර ජාති දුක්ඛයක් තියෙනවා, ජරා දුක්ඛයක් තියෙනවා, ව්‍යාධි දුක්ඛයක් තියෙනවා, චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා මරණ දුක්ඛයක් තියෙනවා. මරණය ගැන කතා කළේ මම සම්මුති මරණය නෙමෙයි වර්තමානයේ මේ මොහොතේ සෑම මොහොතකම සිදුවෙන මරණය ගැන කතා කළේ. සෑම මොහොතකම සිදුවෙනවා. එහෙනම් මරණයක් තියෙනවා. මේ ශරීරය නිසා මොනතරම් ශෝක වුණාද? ශෝක වුණේ නැද්ද? ඇඬුවේ නැද්ද? කනගාටු වුණේ නැද්ද? වැළපුණේ නැද්ද? කෙස් ගහේ දුනත් වැළපුණා. දතක් වැටුණත් ඇඬුවා. කන පොඩ්ඩක් කන ඇතුලේ පොඩි සතෙක් ගියත් ඒකටත් ඇඬුවා. දාත් කැක්කම ගත්තත් ඇඬුවා. ඔළුව කැක්කම ගත්තත් ඇඬුවා. බඩ පොඩ්ඩක් රිදුනත් ඒත් ඇඬුවා. නැත්ද? මොනතරම් ශෝක වුණාද? කනගාටු හැඬීම් වැළපීම් ඇයි මේ ආදීනවය දකින්නේ නැත්තේ? එතකොට දුක්ඛ ලක්ෂණය තුල එනව ආදීනමානු දර්ශන ඥානය. තාම ඒක ආවේ නැහැ. ආදීනවයන් නෙමෙයිද තියෙන්නේ. ශනයක් ශනයක් පාස හට ගන්නවා නම් ඒක මහ පීඩනයක් නේ මහ කරදරයක් නේ ශනයක් ශනයක් පාසනේ හටගන්නේ. එතකොට ඒ ශනයක් ශනයක් පාස හට ගන්නවා හට ගන්න ශනේ බිඳිනවා. දැන් ඒක සාතික කරගත්තානේ අර උද්‍යව්‍ය ඥානේ. එතකොට ජරා ව්‍යාධි මරණ දැන් මේවා සැපයි. දුකයි. එහෙනම් අපි දුක විභාග කරන්නේ දුක්ඛ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් අනිත්‍ය ලක්ෂණය විභාග කරන්න දුක්ඛ ලක්ෂණය විභාග කරන්න. විභාග කරන්න කියන්නේ පරීක්ෂා කරන්න. දැන් ඒ තුල අපිට උපදවා ගන්න අපි ඥානයක්. මොකක්ද? ආදීනවානු දර්ශන ඥානය. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. මේ සත්‍යයා මේ රූපේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැත්තේ නේ. ආස්වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්වා. ඒ ආස්වාදයක් තියෙන නිසාම තමයි රූපේ ඇලෙන්නේ. වේදනාවේ ආස්වාදයක් තියෙන නිසාම වේදනාවේ ඇලෙනවා. සංඥාවේ ආස්වාදයක් තියෙන නිසාම සංඥාවේ ඇලෙනවා. සංස්කාරයන්ගේ ආස්වාදයක් තියෙන නිසාම සංස්කාරයන්ගෙන් ඇලෙනවා. විඥානයේ ආස්වාදයක් තියෙන නිසාම විඥානය ඇලෙනවා. මහණෙනි රූපේ ආදීනවයක් තියෙන නිසාම තමයි සත්‍ය රූපේ කලකිරෙන්නේ. දැන් කලකිරෙනවනේ. කලකිරලා ඉන්නව නේද? එහෙනම් වේදනාවේ ආදීනවයක් තියෙන නිසාම තමයි වේදනාවේ කලකිරෙන්නේ. සංඥාවේ ආදීනවයක් තියෙන නිසාම තමයි සංඥාවේ කලකිරෙන්නේ. සංස්කාරයන්ගේ ආදීනවයක් තියෙන නිසාම තමයි කලකිරෙන්නේ. ඒ සංස්කාරයන්ගෙත් තියෙනවා ශනයක් ශනයක් පාසා ಜಾති හට ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ සංස්කාර. ඒතොර ජාති කියන්නේ හට ගන්න. ඉතින් හට ගැනීම දුක එතනනේ. ඒක දුක්ඛාරය සත්‍යනේ. ඒ ජාති දුක්ඛය. එතන ඉඳලා ජරා දිරන ඒවත්. ඒවත් ගෙවිලා අවසන් වෙනවා. කුසල සංස්කාරයේ විපාකත් ගෙවිලා අවසන් වෙනවා. අකුසල සංස්කාරයේ විපාකත් ගෙවිලා අවසන් වෙනවා. එහෙනම් ඒවත් දිරනවා. දිරනවා නේ ඒකනේ ජරා කියන්නේ. ඒතකොට ඒවා හරියාකාරව උපදවා ගන්න බැරි වුණොත් සිත ලෙඩ වෙන්නේ නැද්ද? දැන් පින්කම හරියට කරගන්න බැරි වුණොත් සිත දුක් වෙන්නේ ශෝක වෙන්නේ නැද්ද? දැන් එතකොට ඒකක් තියෙන ව්‍යාධි. දැන් සංස්කාර කියන්නේ කුසල කර්ම අකුසල කර්ම. ඒතකොට එතන මනස ලෙඩ වෙනවා. ශෝක වෙනවා, කනගාටු වෙනවා, වැහඬනවා, වැළපෙනවා. අනේ පින්කම හරියට කරගන්න බැරි වුණා. පාපයටත් ඒ වගේම තමයි. ඒක කරගන්න බැරි වුණා. ඒ දුක් වෙනවනේ. ආ එහෙනම් එතකොට සංස්කාරයනුත් දුකයි. ඒ තුල හටගන්න සිත් ඒ සිත් ටික හදාගන්න බැරි වෙච්ච නිසා එහෙනම් දැන් එතකොට පහම දුකයි ආදීනවයක් තියෙනවද නැද්ද අර දුක්ඛ විභාගය එහෙනම් එන්න ඕනේ ආදීනවානු දර්ශන ඥානෙ තේරෙනවද එතකොට අනිත්‍ය වශයෙන් විභාග කරනකොට එන්න ඕනේ නියත වශයෙන්ම උද්‍යව්‍ය ඥානය හැබැයි ඒනකොට අර චතුරාර්ය සත්‍ය දැන් මම පෙන්නේ සමුදය තොර සමුදය ප්‍රකට වෙන්න ඕනේ. ආර්ය සත්‍යයක් කියන එක. දැන් මේ ආදීනවය දකිනකොට දුක්ඛාරය සත්‍ය ප්‍රකට වෙන්නේ නැද්ද? දුක කියන කාර්ය සත්‍යයක් කියන්නේ. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි. ඒතරේ දුක්ඛ විභාගය කරනකොට දුක කියන කාර්ය සත්‍යයක් කියලා පැහැදිලි පිරිසිදුයිනේ. ඒ තමයි දුක්ඛාරය සත්‍යය. ඒතර අර ප්‍රත්‍ය ධර්මයන්ගේ උපකාරය නෙමේද සමුදාරි සත්‍යය? ඒ කියන්නේ ප්‍රත්‍ය උපකාර කරන්නේ කම්මචිත්ත ඍතු ආහාර. හ්ම්. දැයි samudāri satya. එහෙනම් ආධිනවානු දර්ශන ඥානය දුක්ඛ විභාගය තුල. හරි. අනාත්ම ලක්ෂණය තුල මාර්ගඵල උපදවන. සෝවන් මාර්ගයටපත් වෙන්න පුළුවන් අනාත්ම ලක්ෂණය. ඒ කොහොමද? අනාත්මයි කියන වචනේ තේරුම තමයි තමාගේ වශයේ පවත්වන්න බෑ. ආත්මයි කියන්නේ තමාගේ වශයේ පවත්වන්න පුළුවන්. හා නিত্য වෙනස් නොවන දෙයක් නම් ආත්මයි. දැන් එහෙම එකක් තියෙන බව පේනුන්නේ නැහැ නේද? අර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන නිට්ටයයි කියලා ස්වභාවය. පේනුන්නේ නැහැ. ඇත්තෙත් නැහැ නේ කොහොම? නිට්ටයයි කියලා ගන්න. එතකොට දැන් සැපයි කියලා තේරුණෙත් නැහැ නේද? දුක් විභාගය කරනකොට. දැන් විභාග කරන්නේ දුක කියන එක. ජාති දුක්ඛ, චරා දුක්ඛ, ව්‍යාධි දුක විභාග කරානේ පරීක්ෂා කළ බැලුවා. දැන් සැපයි කියලා තේරුන්නේ නැහනේ, දුකයි කියලානේ තේරුනේ. දැන් එහෙනම් අනාත්මයි කියන ලක්ෂණය ප්‍රකට වෙන ආත්ම කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. එහෙනම් කොහොමද පවතින්නේ? මේක හොයන්න දෙපේ. නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සබ්බේ සංඛාර අනාත්තා. සියලු සංස්කාර ධර්ම අනාත්මයි. අනාත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ආ එහෙනම් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි නම් මේක කොහොමද සිද්ධ වෙන්නේ? ඒකට තමයි මම අර ඉස්සෙල්ලා පෙන්නේ ප්‍රත්‍ය අනුව පැවතුම තියනවා කියලා. උපකාරයට අනුවයි පැවැත්ම තියෙන්නේ. ඒතර උපකාරයට අනුව නම් පැවැත්ම තියෙන්නේ තමාගේ වශයෙන් හිත තියෙන්නේ නැහැ. ඇසයි රූපයයි නිසා සිතක්. මේක ලෝකේ කවුරු හරි නැහැ කියනද? කියන්න බෑ. ඇයි? ඇසයි රූපය නිසා සිතක්. ඒ සිත හදන්න බෑ කවදාවත් ඇසයි රූපයයි නැත්තම්. රූප පිළිබඳව දැකීමේ සිතක් හදන්න පුළුවන්ද? ඇසයි රූපය නැතුව. එහෙනම් ප්‍රත්‍ය අනුව නෙමේද පැවතුම? තමාගේ වශයෙන්ද පැවතුම? උපකාරයට අනුවද පැවතුම? එහෙනම් අනාත්මයි. ආත්මයි කියලා කියන්නේ සක්කාය දිට්ඨියට. ආත්ම දිට්ඨිය කියන්නේ. තේරෙනවද කියන්නේ? ওই 20 ආකාර ආත්ම දිට්ඨියටයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය ගැලවුණොත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාස කියන ධර්මතා දෙකත් ඒ එකම එකටම අයින් වෙනවා. මේ ධර්මතා තුන කරුණු තුනක් කරුණු තුනක් වශයෙන් පෙන්වුවාට මේ කරුණු තුනම අයින් වෙන්නේ එකවර. සක්කාය දිට්ඨිය අයින් වෙනවත් එක්කම සීලබ්බත පරාමාස කියන්නේ වෙන වෘත වෙන පිළිගැනීම වෙන ඇදහිීම මේ නිවැරදි දර්ශනය තුළ වෙන පිළිගැනීමකට වෙන ඇදහිීමකට වෙන වෘතයකට යන්නේ නැහැ තේරෙනවද එහෙනම් දැන් ප්‍රත්‍යයට අනුව පැවතුම දැක්කනම් අනාත්ම ලක්ෂණය ප්‍රකටයි එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ඔය අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්තේ නැති හින්දා තමයි ආත්ම දිට්ඨිය තුල තාම මනස තියෙන්නේ. ආත්ම දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය. එහෙනම් සක්කාය දිට්ඨිය අයින් වෙනකොට විචිකිච්ඡාව අයින් වෙනවා. විචිකිච්ඡාව කියන්නේ සැකය. අවිශ්වාසය. ඒ අවිශ්වාසය සැකය තමයි සත්පුජ්‍යල සංඥාව. දැන් හාමුදුරුව කොච්චර කිව්වත් මම නෙමෙයිද උතරින් නැගිටින්නේ. මම නෙමෙයිද මෙතෙන්ට බණ අහන්න ආවේ. හාමුදුරුව නෙමෙයිද බණ කියන්නේ. සැකයි තාම කොහොමද? එහෙනම් පෙරේද හිටියේ මමද? මම නෙමෙයිද? හෙට ඉන්නේ මමද? මම නෙමෙයිද? නෑ. ඊයේ හිටියෙත් මම නෙමෙයි. මොකක්ද එහෙනම් තිබුණේ? මේ ධර්මතා පහේ ක්‍රියා පහක් තිබ්බා. මොන ධර්මතා පහේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහයි. සංඥාවට ප්‍රත්‍ය ස්පර්ශයයි. ස්පර්ශය නොනොත් හඳුනා ගන්න බැහැ. දැන් මේ ශාලාව තුලට එන්න හඳුනාගත්තේ සංඥාවෙන් නෙමෙයි. මේ ආයතනෙට එන්න බෞද්ධ මාධ්‍ය ජාලයට එන්න හඳුනාගත්තේ සංඥාවෙන් නෙමෙයි. පාරවල් හඳුනාගත්තේ. ආ මේ තියෙන්නේ බෞද්ධ මාධ්‍ය ජාලේ මෙතන තියෙන්නේ කියලා හඳුනාගත්තේ සංඥාවෙන් නෙමෙයි. ඒකට ඇසට ස්පර්ශ වුණා නෙමෙයිද ඒක? මනසට ස්පර්ශ වුණා නෙමෙයිද? යම් කිසි කෙනෙක් පාර කිව්වනම් ඒක මනසට ස්පර්ශ වුණා. එතකොට මනසේ ඒක දරාගත්තා. එතකොට ස්පර්ශය නෙමෙයිද හඳුනා ගැනීමට ප්‍රත්‍ය උනේ. එහෙනම් ප්‍රත්‍ය අනුවනේ පැවතුම. උපකාරයට අනුව නෙමෙයිද පැවැත්ම. උපකාරයට අනුවයි පැවැත්ම. එහෙනම් ආත්මද අනාත්මයි. ආත්ම කියන්නේ තමාගේ වශයෙන්. තමාගේ කැමැත්තේ හැටියට, තමාගේ ඌවමනාවේ හැටියට එහෙම පවත්වන්න බෑ. එහෙනම් අනාත්ම ලක්ෂණය තුල ආත්ම දිට්ඨිය දුර වෙනවා. අනිත් එක තමයි අනාත්ම ලක්ෂණය අනාත්ම ලක්ෂණය විභාග කරනකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ අධිපති භාවය දකිනවා. ඉන්ද්‍රිය ධර්මයන්. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒවල තමයි නායකත්වය. දැන් උදාහරණයක් ගත්තොත් චක්ක ඉන්ද්‍රිය. ඇසට කියන්නේ ඉන්ද්‍රිය කියලානේ. ඉන්ද්‍රිය කියන්නේ ඇයි? ඉන්ද්‍රිය කියන්නේ කර්මයට අයිති නිසා. කර්මයට කියන නමක් ඉන්ද්‍රිය කියන්නේ. ତර මේ අනාත්ම ලක්ෂණය විභාග කරනකොට බුදුරජාන් වහන්සේ උතර පැහැදිලි කරන අනාත්මයි. අනාත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හිතට පවත්වන්න බෑ. එහෙනම් අපි ඒක විභාග කරනකොට එහෙනම් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි නම් කවුද මේක පාලනය කරන්නේ? කාටද මේක අයිති කියන එක හොයාගන්න ඕනේ. කවුද පාලනය කරන්නේ කාටද අයිති මේක? ඇස අයිති කාටද? ඇස අයිති කර්මයට. නැද්ද? කර්මයේ ඵලයක් ඇහැ කියන්නේ. ඒතකොට ඇසේ ඇස නෙමේ කර්මයේ ඵලය. ක්‍රියාව ක්‍රියාව ඵලයක් හැදුවේ. ක්‍රියාවක් හැදුවා. ඒ ක්‍රියාව හදන්න ප්‍රත්‍ය වෙච්ච ධර්මය මොකක්ද? පෙර භවයේ කර්මයයි. පෙර භවයේ කර්මය නෙමේද වර්තමාන භවයේ ඇස්ය නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හදන්න හේතුනේ පෙර භවයේ කර්මය නෙමේද ඒක එහෙනම් කර්මයට කියන නම තමයි ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඒකයි චක්කු කියන්නේ ඇස ඇස කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඒ ක්‍රියාවට ඒතකොට ඉන්ද්‍රිය කියන්නේ අධිපති අධිපති කර්මයයි අන්න හවුනා තමාගේ ඔසේ පවත්වන්න බෑ ඒතර අනාත්ම ලක්ෂණය ප්‍රකටයි තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් ආත්මයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපි ඒක සනාත කරගන්න ඕනේ, සහතික කරගන්න ඕනේ. එහෙනම් කවුද මේක කරන්නේ? පෙර භවයේ කර්මය. අන්න අධිපති. ඒ හින්දා තමයි උප්පත්තියම කෙනෙකුට පේන්නේ නැත්තේ. වයස 20 වෙනකොට කෙනෙකුට පෙනෙන්නේ නැත්තේ. 30 වෙනකොට පේන්නේ නැත්තේ. සමහර කෙනෙකුට 80යි ඒත් පේනවා. දැන් එතකොට තමාගේ කැමැත්ත හැටියටද? එහෙනම් කවුද ඉන්ද්‍රිය? අධිපති කවුද අරන් තියෙන්නේ? ආ එහෙනම් අනාත්මයි. දැන් තේරෙනවද? ඒතර අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට නිවැරදිව දර්ශනය වෙලා ඉවරයි. ඉන්ද්‍රියන්ටයි අයිති. ඉන්ද්‍රිය කියන්නේ කර්මයටයි අයිති. පාලනය කරන්නේ කර්මය. ඒ කවුද? ඒකට කියන්නේ ජීවිත ඉන්ද්‍රිය. අපි ධර්මෙත් ටිකක් දැනගත්තොත් හරි පහසුයි මේක අවබෝධ කරගන්න. ජීවිත ඉන්ද්‍රියෙන් පාලනය කරන්නේ. දැන් මේ ඇහැට අයිති කොටස් 10ක් තියෙනවා. අපි මේ 8ක් ගැන කතා කරාට. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. වර්ණ, ගන්ධ, රස, ඕච 8යි. ඇස සම්බන්ධ වෙලා තියෙන කයත් එක්ක, ශරීරයත් එක්ක. ඒකට කියන්නේ කාය ප්‍රසාද රූප. පාලනය කරන්නේ එතකොට කවුද? ජීවිතේන්ද්‍රිය රූපෙන්. ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ කර්මයයි. ඒ තමයි කර්මය. ඒතොර එයා තමයි මේකේ ආරම්භය පටන් ගත්තේ. ඒ කියන්නේ කර්මයෙන් පටන් ගත්ත නිසානේ උප්පත්තියෙම එක්ක පේනවා එක්ක නැහැ. ආ එක්ක අන්දයි එක්ක පේනවා. එහෙනම් උප්පත්තියෙම පටන් ගත්තේ කර්මයෙන්. හරිද? මැදදී පටන් ගන්නෙත් කර්මයෙන්. අවසාන කරන්නෙත් කර්මයෙන්. පැවැත්මත් කර්මයෙන්. ඒ කර්මය කියන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ. ඒතර ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරනවා කියන එක අවබෝධ කරගත්තාම අනාත්ම ලක්ෂණය ප්‍රකටයිද නැද්ද? ආත්මයට දාන්න බෑ. ඒ තමයි ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒතකොට තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් තමයි ආත්ම කියන්නේ. ඒ දිට්ඨිය ගැලවෙනවා. ආත්ම දිට්ඨිය ගැලවෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය ගැලවෙනවා. දැන් මම මගේ කියන සිතුවිල්ලම නෙමෙයි තියෙන්නේ කොච්චර කිව්වත්. අන්න නැති වෙනවා මම මගේ කියන සිතුවිල්ල නැති වෙනවා ඒ කියන්නේ ආත්ම දිට්ඨිය අයින් වෙනවා අනාත්ම ලක්ෂණය බලවත් වෙනකොට ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අනිත්‍ය වශයෙන් විභාග කරන්න දුක්ඛ වශයෙන් විභාග කරන්න අනාත්ම වශයෙන් විභාග කරන්න ඒ විභාග කරන සෑම මොහොතකම ලං වෙන්නේ නිවනට ලං වෙන්නේ නිවනට හැබැයි ඒ විභාගය නිවැරදි ආකාරයෙන් කරන්න ඕනේ ඇස අනිත්‍යයි කියලා ඕන තරම් කියන්න පුළුවන්. ඒක ඕන කෙනෙකුට පේනවා. ඇසේ නෙමෙයි අනිත්‍ය ස්වභාවය තියෙන්නේ. ක්‍රියාවේ. කන අනිත්‍යයි කියන එක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඕක අනිත්‍ය ධර්මයක්. ඕක දුකට අයිති එකක් කියලා කියන්න පුළුවන්. කණේ නෙමෙයි තියෙන්නේ ස්වභාවය. ක්‍රියාවේ තියෙන්නේ. ඒ ක්‍රියාව අර ධර්මතාවය සතර මහා ධාතුවේ වස්සුද්දාස්ත්‍රික කලාපය කාය ප්‍රසාද රූපහ ජීවිතේන්ද්‍රිය රූපය පාලනය. පාලනය කර ජීවිතේන්ද්‍රිය රූපය. ඒ නිසා තමයි උප්පත්තියෙම ඇහෙනවා. එහෙම නැත්නම් මැදි වයසේදී නැහැ යනවා, එහෙන් නැතු යනවා. එහෙම නැත්නම් ජීවිතේ තියෙනකන් අහනවා. නැද්ද? එතකොට තමාගේද පාලනේ? නෑ. එහෙනම් අනාත්මයි. එන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය ආ සක්කාය ඒතර සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ එතකොට එයා දන්නා මං හේතු අයින් කරන්න ඕනේ මේ දුකෙන් නිදහස් වෙන්න නම් මට වෙන කොහොමද ගිහිල්ලා මේ දුකෙන් නිදහස් වෙන්න බෑ එයා හේතු අයින් කරනවා තේරෙනවද හේතුඵල ධමන් නේද දේශනා කරලා තියෙන්නේ ඒක නිවැරදිව දර්ශනය කරගන්න ඕනේ ඒතකොට එහෙනම් නියත වශයෙන්ම සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි සියලු සංස්කාර ධර්මය දුකයි සියලු සංස්කාර ධර්මය අනාත්මයි. මේ ආකාරයට විභාග කරන්න ඕනේ. හැබැයි ඒ සංස්කාර ධර්මයන් නාම රූප වශයෙන් බෙදා ගන්න ඕනේ. පුච්චලයකට වෙන දෙයක් ගැන හොයන්න යන්න එපා. කවදාවත් මේ ධර්ම තේරෙන්නේ නැහැ. නැති දෙයක් ගැනනේ හොක් පරීක්ෂා කරන්නේ. පුච්චලෙක් නැහෙනි. එහෙනම් නිවැරදිව සිදුවෙන සිදුවීම තුළ පරීක්ෂණය කරන්න නියත වශයෙන්ම නිවන් දකින්න පුළුවන්. හැබැයි ඒකේ පළමු ආරම්භය තමයි සෝවාන් කියන්නේ ආත්ම දිට්ඨිය. අයින් වෙනවා. ඒකට අනාත්ම ලක්ෂණය අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දෙක තුල සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ අනාත්ම ලක්ෂණය තුලයි සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ. තේරෙනවද? හිතිරි කරුණු කියන්න වෙන ඊගාව දේශනාවදී. කාලය වෙලාව අවසන්යි. පැහැදිලිද කියන්නේ? විභාග කරන්න. විභාග නොකර තේරෙන්නේ නැහැ මේක. පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂණයට කියන්නේ භාවනා කියලා. ඒ පරීක්ෂණයට භාවනා කියන්නේ. විභාග කරනවා කියන්නේ පරීක්ෂණය.